විලාව සටහන් වෙනවා හතරයි කාලයි කියලා. ඉතින් අපිට තියෙන තව විනාඩි 30ක් විතර කාලේ. දැනගන්න. අනුමෝදනා ධම්මා කියන ආකාරයෙන් දැන් බණෝ කියන වචන වෙනුවට අපි සතිපාවිච්චි කරනවා. මනෝ කියුවාම චිත්තචෛතසික දෙකෙන් චිත්තය ගැන කතා කරන්නේ සතිය කියන්නේ චෛතසික ගන්න. එතකොට අපිට කියන්න වෙන්නේ චිත්ත චෛසික ධර්ම වලින් චිත්තේ චෛසිකයන්ට ප්‍රධාන වෙනවා. මඩ කුබංග මාදම කියන එකයි. එතකොට මේ චෛසික ධර්ම වලින් කෝකද අපි ලොක කරගන්නවා. චෛසික ධර්ම 50ක් ගැන පොතේ අටුවාවේ සඳහන් කරන ත්‍රිපිටකේ නම් එහෙම ප්‍රමාණ කිරීලා කරලා නැහැ. කෙසේ නමුත් මේක කොයි එකද ප්‍රධාන කරන්න කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා නොපුහුණු මනසේ චේතනාව තමයි ඉස්සර වෙන්නේ. චේතනාම් විතරේ කර්මම දාමේ ශීල කර්මන්ට වෙතනේ චේතනාව චේතනාව යන්නේ තමයිගේ රුචි අරුචකන් දිගේ. ගෙනාවු පොදිය දිගේ. චේතනාව අපිට චීනු කරන්න බෑ මොනව කරයිද කියලා. ඒ චේතනාව වෙනකොට අනුගණ චේතනාව හැම වෙලාවෙදීම කඩුව අතර ගන්න කෙනෙක් කියනක සතියට යට කරොත් සතියෙන් දැනගත්තොත් එදා තමයි හික්මීම පටන් ගන්න. එදා තමයි අපි මේ මොකද්ද සංවරේ පටන් ගන්න. අපි මෙතෙක් කල මේ කඩුව චේතනාවේ අතර දීලා තිබුණාට මේ චේතනාව බයලජ්ජා සහිත කෙනෙක්ද ඉක්මීම සහිත කෙනෙක්ද කැළම නැත. චේතනාවේ කිසියම් බයලජ්ජාවක්. නමුත් චේතනාව තමයි ඉස්සරහට ආවිලා ටක් ගාලා කලබලක් වෙච්ච එකයි කටයුතු කරන්නේ. ඉතින් එයා මේ චාරයක් නැති, ප්‍රතිපත්තියක් නැති, මූල මොකද්ද කියන්නේ න්‍යායපත්‍යක් නැති කෙනෙක්. එයා වැඩ කරන්නේ කෙලින්ම කර්ම ශක්තිය, රුචි අර්ශකම්, අබ්බැහිය පුරුද්දන්න. පෞරුෂත්වයන්. අපි දන්නේ නැහැ මගේ පෞරුෂත්වය මොකක්ද කියලා. අපි අත් වශයෙන්ම දන්නේ නැහැ මගේ රුචිවත් කම මොනවද කියලා. ඉතින් ඒ චේතනාවට වැඩ බාර දෙලා තමයි අපි මේ පෝෂණය කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් චේතනාව. ඉතින් කොහෙද යන්නේ? ඒ වෙනුවට අඩු ගන්න මේ කඩුව බාර දීලා තියෙන පිස්සෙකුට කියලා. බුද්ධියගත්තේ රජුරෝ කඩුව බාර දීලා රිලෙවෙකුට. මොකද උනේ? රජුරන් ඒකේ මැසෙක් වහපුවා කෙටුවා. ඌ කෙටුවේ නරකද කියන්නේ මැස්සටයි කෙටුවේ. පන්දේ රජුරණ මොකද? අද කඩුව දීලා බුදියාගෙන තියෙන කාටද? බුදුන්සේ කියනවා අවදි භාවයේ සඳහා 100ට කඩුව දෙන්න. 100ට. එතකොට තේරේ චේතනා කියන්නේ කොච්චර අමන කොච්චරක් බයලජ්‍ය නැති කොච්චර වග වෙන්න බැරි ධර්මතාවයක්ද කියන එක තේරෙනවා. එතකොට සංස්කාර සංස්කාර කියන්නේ චේතනාව තමයි. ඒකේ සෙල්ලම දිහා බලනකොට කිසි කෙනෙකුට අපිට දොස් කියන්න බෑ මනුෂ්‍ය වැරද්දක් කරා කියලා. මොකද චේතනාවේ කොරලා තියෙනවා. මේ මනුෂ්‍ය මොනවා කරන්නේ? එතන නෝට ඒක වැරද්ද කරනවා. අපි ඔතන හිටියම අපිට වැරද්ද කරනවා. එනිසා අපිට අයිතියක් නැහැ කෙනෙක් දැකලා වෙලා යා වැරද්දක් කෙරුවා කියන්නේ හෝ. එහෙම නැත්නම් වැරද්දක් කළා පශ්චාත්තාප වෙලා වැඩකුත් නැහැ. මොකද හෙට නොකර ඉන්න බෑනේ. චේතනා වෙන්නේ මේ. කරණ දෙන්නේ අපි කොච්චර ආශරණද? අපිට කොච්චර කොට පිට කොණ්ඩක් නැද්ද? අපිට කොච්චර න්‍යායපත්‍යක් නැද්ද කියලා මේ චේතනාවේ තියෙන ඒකාධිපතිත්වය දකිනකොට. ඔය කිසියම් chance එකක් දෙන්නේ නැතු ඔයා ගත්ත අතට වැඩේ කරලා ඉවරනට පස්සේ අපිට තියෙන කරව මොඩකම් වලට ජස්ටිෆිකේෂන් කරන එක විතරයි තියෙන්නේ. කරපු වැරදි ටිකට හේතු කියන එක විතරයි තියෙන්නේ. මේක න රීසනින් කියලා අපි කරන්නේ ඒක කෙරෙවම මේක නිසායි කියලා අපි පඬිතුකමට කියනවා. ක්ලේශයටත් පාසුවටත් දන දන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණ තියෙන නැත්නම් හදලා කරනවා. ඔය චේතනාවට දෙන බය අදුකමයි. අපේ චේතනාවට දෙන බාහ්‍ය ගතිය ඔය පෙන්වන්නේ. ඒ යකින් බලනකොට සතිය සතියට හැකියාව තියෙනවද? එයාට වැඩි සමාන චේතනාවක් වූ සමාන චෛසිකයක් වූ චේතනාවට උඩින් යන්න. සතිය තවත් ඒ වගේ මේ පන්ති දැන් චේතන තමයි මොනිටර් ටීචර් නේ. දැන් තන්තින වෙන ළමයෙකුට මොනිටර් වැඩි කියලා පේන. ඊට පුළුවන් වේද මොනිටර් හදන්න. අනේ ඒක සඳහා අපි අරගෙන තියෙන ශ්‍රද්ධාවයි වීර්යයයි සමාධියයි ප්‍රඥාවයි බුදුහමසෝ පොඩි ඉඟියක් කරනවා ඒවා හොඳයි ඒකට පුළුවන් නම් සතිය ඉස්සරහින් කියපන් කවදා හරි ඔබට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේක පිළිබඳව ඉක්මනට පාන්න ගන්න පුළුවන් කියලා නමුත් නිකමට හිතලා බලන්න බෞද්ධයෙන් ඇහුවොත් බුදුහාමරගේ ප්‍රධාන පණිවිඩය මොකක්ද කියලා සතිය කියන්නේ තරම් කාටද දැනුම තියෙන්නේ අද අද ඉන්න බෞද්ධයන් අතර ගත්තාම අපිත් පටන් ගත්තේ එතනින් තමයි පඬිතුමෝ වගේ දැන් කයි කයි වල ගැහුවා නමුත් ඒ ටික වෙන්න අවුරුදු කීයක් ගියාද කියලා බලන්න තාමත් හරියට වෙලක් නැහැ එච්චරයි එකම දෙයයි මේ පර්ස්පෙක්ටිව් වෙනස් වෙන්න ඕනේ. බුදුරජාණන්සේගේ ප්‍රධානම ට්‍රික් එක තමයි ඔය චේතනාව විසින් පයිලට් වැඩේ කරගෙන යනකොට ඕටෝ පයිලට්ින් ඔයිට වැඩිය හොඳ නැත්නම් සත්‍යයට වැඩි බාර දෙන්න කියන්නේ. ඒකටයි මේ ප්‍රතිපදාවක් විස්තර කරන්නේ. සතිපට්ඨානයක් එහෙම නැත්නම් ඔය ආනාපාන සතිය, ධානසති භාවනා සතිය. ඉතින් ඒක බුද්ධ ධර්මයේ ප්‍රධාන පණිවිඩය බව තේරුම් කළ දෙන්න බණ කීයක් කියන්නේ කියලා හිතන්න. ඇහුවොත් මේ මොකද්ද බුදු දනසගේ ප්‍රධාන මේ අනිසාතුන් වහන්සේට වැඩි විශේෂත්වය මොකද්ද විශේෂත්වය මොකද්ද උඹට වැටේලා තියෙන්නේ මොකද්ද කියලා අහුවොත් මේ බුදුහාමුදුර කියලා තියෙන අප්‍රමාදයයි කියලා කියන්න කට ඇරලා කියන්න කී දෙනෙක් ඉන්නවද කියලා හිතන්න. හරි මම. ඒ කියන්නේ අවුරුදු 2600 නිසා නෙවෙයි. එදත් ඒ දුක වැරෙන කාර්යයත් ඔච්චරම මොකද මිනිස්සෙන්ට ඕනේ Tamanට ඕන දේ කරන්න චේතනාව රජ කරලා චේතනාව චේතනාව වැරදි කරන්න නැත්නම් ඒක සාධාරණීකරණය කරන එක තමයි ඔය පඬිතුකක් කියන්නේ නමුත් ඒක න්‍යායපත්‍යක් නැති වැඩක් කියලා කියන්නේ ගමන් ඡාබංගත්වයකට වැටෙනවා බුදුදහමේ කියනවා ඒ ඡාබංගත්වය හොඳයි ඒ දන දන මේ ඉබේම වැරදි වෙනවට වැඩිය අඩු ගන්න මෙච්චර වැරදි වෙන බව දන්න එක ඒකේ යම් පාලනයක් තියෙනවා තවත් එක්ක නේද සතිය එන්නේ. ඈ? සද්දා මෙරිය සතිය නාන ඉන්නේ. ඒ කියන්නේ සද්දාවක් නැති මිනිහට ඉන්නේ නැහැ සතිය. මේවා ප්‍රතිසම්පන්න ධර්ම. දැන් අපි කියවනකොට උඟක් වෙලාවට මේ සත්‍ය බොජ්ජංග පංචේන්ද්‍රිය පංච බල ඔක්කොම සද්ධා විදියේ සත්‍ය සමාධි ප්‍රඥා ක්‍රමයකට මොකද අපේ විවස්ථාවේදී නෝ ලොකු දාන්ත දාලා තියෙන්නේ සති විද්‍ය ඒ කම්බිනේෂන් එක මාර්ක් කරලා දීලා තියෙනවා. ඒකෙදී සති සම්පජඤ්ඤ සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙන හර්වචනාංශයේ සතිය සම්පජඤ්ඤයේ තියෙන කෙනෙකුට තමයි බයලජ්ජාවත් පහළ වෙන්නේ. එනේ සද්ධාව පහළ වුණාට එහෙම බයලජ්ජාව ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොකද ඒකට කාල් මාක්ස් තමයි හොඳටම කිව්වේ දැන් කතෝලිකයා කොච්චර කතෝලිකාවුන්ට ශ්‍රද්ධාවන්ත වෙනවද කියනකොට බෞද්ධෙක් මරනවා කියන එක සිම්පල්. බෞද්ධෙක් මරනවා කියන එක දෙයයන් ආශයෙන් ලොකු සේවාවක්. මුස්ලිම් මානසික කොච්චර ශ්‍රද්ධාව ඇති කරලා තියෙනවද කියනවනම් කුරානයේ ලියලා තියෙනවා අන්‍යාගමිකෙක් මරුවනම් එයා මුස්ලිම් ආගමකට ගැනීම සඳහා එහෙම උත්සාහ කරපේනවා මිනි හොදන්න තු බලන්නේ. කෙලින්ම දිවි ලෝකයක්. ඉතල කියලා දෙන හැබැයි මැරුවේ කතෝලිකයෝ මුස්ලිම් මිනිසෙක් නම් තෝ මානව ප්‍රජාව මනපු තරම් දෙයනාසේ සාප කරනවා. ඒක සද්ධාවෙන් යෝගින් වෙන තියෙන පිස්සුවටලනේ. ඒක තද අබින් එකක් කියලා පෙන්නනවා. ඒක තද ඇඩික්ෂන් එකක් සද්ධාව කියන්නේ. අද ලෝකේ මානවය වැඩියෙන්ම මානවයට විරුද්ධව සටන් කරන්නේ සද්ධාවෙන්. ෆන්ඩමෙන්ටලිසම්. අපරිසමෙන් වැඩ කරන්න ඕනේ සද්ධාහත් කරනවා. හරියටම කියොත් හරියි. වැරදෙන්නේ කියොත් ෆැනටික්. ආය කවුරුත් මරනවා කියන එක ගාන නැහැ. බඩුතරනවා. ඒක සද්දාවේ එහෙම කියන්නේ සතිය නෑ සතිය වග වෙන ගතියක් තියෙනවා. අභ්‍යන්තරේ වග වෙන ගතියක් තියෙනවා. බ්‍රේක් එක ක්ලච් එක තියාගෙන යන්නේ. සද්දාවේ නෑ වීර්යය නෑ සමාධිය නෑ ප්‍රත්‍යාවය. ඒක ක්ලච් බ්‍රේක් නැති එන්ජින්. ඒ නිසා හරි පවර්ෆුල් නේද? හරි පැත්තට ගියොත් නම් හරි. ඒක ලස්සනටම මම නැවතත් කියනවා මේ පිළිස කියව නැත්නම් power of mindfulness කියන පොත කියවන්නේ ඒකෙදි පළවෙනි පිටු දෙකේ ස්වාමීන් වහන්සේ ඥානබෝනික හඳුනෝ මේ පර්ස්පෙක්ටිව් හදලා පෙන්නනවා. කරුණා කරලා සති ඉස්සරහින් තියාගනි. එදා ඉඳලා ගමනක් තියෙනවා. නැත්නම් මේක වටවලල්ල යෑමක් තමයි තියෙන්නේ. යම් කියක් වැරද්දක් වැරදෙන්නේ අසතිය නිසා. මේ යම් කියක් කරනවා දැන් අපි උනත් සතියෙන් හිටියත් සතිය නැති විතර තමයි වැරද්දක් කරන්නේ. අනුගාමික වැරද්ද කියලා දැනගන්න. වැරද්ද ප්‍රමාණ කරන්න හරි සතිය තියෙනවා. ඒකේ කිසිම මම හිතන්නේ බෞද්ධයා මේක අව탁සිරව ලක් කරන්නේ සත්‍ය රිලිජියස් එකක් නෙවෙයි. සත්‍ය ආගමනුකූල ගතියක්. සත්‍ය හරි සයන්ටිෆික්. සත්‍යමත් වෙන්න බෞ මේ සිල් ගන්න ඕන කමක් නැහැ. සත්‍යමත් වෙන්න බෞද්ධ වෙන්න ඕන කමක් නැහැ. සත්‍යමත් වෙන්න නමෝ තස්ස කියන්න ඕන කමක් නැහැ. ඔය කියන ශ්‍රද්ධාව නැති වුණාට ප්‍රශ්න නැහැ. මම මම මට සත්‍ය පේන වෙලාවේදී ඒක තමයි අපි මේ කියන්න හදන්නේ සතික්වාම් භික්කවේ සබ්බත්තිකං වදාන. මාන්නේ සතිය හැමතැනටම අවශ්‍යයි සියලු දේ සපයා දෙන්න. ඒකට කියනවා තියෙන්නේ මිනිස්ටර් විතර පෝට්ෆෝලියෝ කියලා. අන්නේ වගේ තව ඒ දවස්වල තිබෙන කෙනා සියලු කාර්යයන් කර දෙන මිනිස්ටර් කෙනේ රජුරණ විරුද්ධ විශ්වාසයි මේ මිනිසයා. එයාට මිනිස්ටර් කැබිනට් එකක් තියෙනවා. ඌට තමයි කියන්නේ මොනවා චම් මිනිස්සුගේ වැඩක් තියෙන කරපන්. ඒ වෙනස අහන්නේ ඊට පස්සේ රජුරන්ගේ ඉෂ්ට කරලා දෙනවා. අන්න එහෙම ඇමතිවරයෙක් වගේ තමයි සබ්බ කාර්ය සාධක ඇමච්චන. තමයි සතිය. දැන් කතා කර නරක කරන්නේ. Tamanda නරක කරගන්නෙත් නැහැ රජුරන් නරක කරන්නෙත් නැහැ. ට්‍රස්ට් ට්‍රස්ට් වලදී අනික කට්ටියට වෙන වෙන එජෙන්ඩාස් තියෙනවා. ඒ නිසා රමාට රජුරුණ පාවා දෙන්න ඉතන රජුරන්ට ද්‍රෝහියෙක් වෙන්නත් ඉතිසි. අර සබ්බ කාර්ය සාධක ඇමතිවරයාට ගන්න ලොකු පුතා. තමගම ලොකු පුතා ගන්න. මිනිහා දන්නවා තාත්තගේ අවශ්‍යතාවය. සතිය ඒ වගේක් කියලා තමයි කියන්නේ. කාය විවේක චිත්ත විවේක උපදි විවේක. උපදි කියන්නේ ආසව අනුසය දෙක තමයි. ආසව ධර්මයෙන් සහ අනුසය ධර්මයෙන් විවේක ලබනවා. ඒව පේන්නේ කාසව අනුසය දෙකම පේන්නේ මිත්‍රයෝවා. හැබැයි කරන හරියක් කරන්නේ විනාශ කරනවා. ඉන්සා කා ඒ දෙන මේ මිත්‍ර ප්‍රතිරූපකය. ඒ කියන්නේ කවුන්ටර් ෆීට් ට්‍රේඩ්ස්. ඒගොල්ලෝ මතුවෙන්නේ නැහැ හැම වෙලාවෙම තිරේ පිටිපස්සේ ඉඳගෙන එයාට ඕන දේ කරලා අපි සංසාරට බඳිනවා. අපි ලව්වා අපි දාසකම් කරලා සංසාරට බඳිනවා. බුදුන්ස කියනවා කාය වික චිත්ත වික දෙකෙන් ඒගොල්ලෝ මාය ඒ තිර දෙක අයින් කරන්ඩ මෙයාට පොඩ්ඩක් එන්න දෙන්න කොච්චර චපලද කියලා බලන්න. කොච්චර මායාකාරීද කියලා බලන්න. කොච්චර ෂටද කියලා බලන්නේ කියලා එයත් එක්කනේ අපි කන්නේ, එයත් එක්කනේ බොන්නේ, එයත් එක්කනේ නාන්නේ, එයත් එයත් නෙමෙයි හම්බ කරලා දෙන්නේ. මොකද ඒ දෙන ඒ කට්ටිය කොහරද යොමු වෙනා කියන එකට පෙන්නන්නේ. අපි හෙල්ම් එක දීලා තියෙන්නේ, සුක්කානම දීලා තියෙන්නේ කාගේ අතටද? අපි තෙල් ගැහුවට, පෙට්‍රල් ගැහුවට, වතුර එන්ජින් එකට වක් කරාට කවුද ඩ්‍රයිවිං කරන්නේ? කවුද හෙල්ම් එකේ ඉන්නේ කියලා බැලුවොත් sorry තමයි. සල් තමයි කියන්නේ තියෙන නිසා ඒ අඩු ගන්න එහෙම දෙයක් වෙන බව දන්නවනම් මරණ මොහොතේදී කලකොල වෙන එකක් නෑ. මොකද මරණ මොහොතේ කරන්න දෙයක් නෑ මේ දිවත් මේ දිවත් කරන්න බැරි නම් මරණ මොහොතේදී අපිට අනුකම්පාවත් එතක් ඒ මනුස්සයා කරයි කියලා හිතනවා. ඉතින් කාටද කිව්වොත් එහෙම තමන්ගේ බොක්කේම තියෙන චපලකම, ෂටකම, මායකම කියලා ඉතින් තරහ වෙනවා. අපි වහගෙන යන දේ තමන්ගේ ෂට මායකම කිව්වොත් මොන මනුස්සයා ඉදිරියපත් වෙයි? ඒකට ඊට ඕන කර දෙන්නේ. ෂටමායකම පැත්තකට දාලා මේකප් එකක් දාන hina වෙලා දැන් කැමරාවට උඩ දෙන්නේ. ෂටමායකම බලන්න ඕන කෙනෙක් නෑ ලෝකේ. ඒක දැක්කොත් මේ වක්කාරයට එනවා. වමන රෝග මත කරනවා, විවේචන රෝග මත කරනවා. නම් සර්වඥයන් කියන එක වහගෙන ගියාට කෙලවරක් නැහැ. කවදා හරි මේක කැතැසිස් එළියට දාන්න වෙනවා. මෙවද කියලා දෙන්න ඕනේ නැත්නම් කතියේ වෙන මොනවද කියලා දෙන්න. අපිට කියන්නේ තව තියෙනවද අපිට කතා කරන්න නැත්නම් අපි මෙතනින් සමාප්ත කරමු. සම්මුතිය සත්‍යයේ කමෙන්ට් සත්‍යයේ දේවල් කරන්නේ ඒක කොහොමද? ඒක පොමිනන්ට් එක දෙන්න කොහොමද ඒක? ලේසිම වැඩේ තමයි කල්යාණ මිත්‍රන්ගේ ඇසුර. එතන ගියාම නිකම්ම කන්ඩිෂන් වෙලා good vibrations එක හැදලා යනවා. හරිම අමාරුයි මේ තනියම සත්‍ය වටනවා කියන්නේ. අඩු ගානේ කියන්නේ හොඳ බේස් එකක් නැති කෙනාට ඒක නිසා කියනවා සත්‍ය වගේ දේවල් දිවි ලෝකේ කියලා කවදාකවත් පටන් ගන්න බෑ. බ්‍රහ්ම ලෝකේ කියලා පටන් ගන්නවා. දැන් මේකමයි. මේ මහා පොළව තමයි මනුස්ස ලෝකේ තමයි ඒකට හොඳම තැන. පටන් ගත්තොත් ඒ ට්‍රෙන්ඩ් එක ගෙනියන්න පුළුවන් දිවි ලෝකේ මනුස්ස ලෝකේ. මොකද එහෙ සැප වැඩි. ඒ නිසා කවදාකවත් සත්‍යක අවශ්‍ය තැන මේකේ සැප දුක සමබරයි. ඒ නිසා කෙනෙකුට හේතු කර්ම තියෙනවා සත්‍ය පිහිටුවොත් සෝකීන් අතර නිසෝකීව ඉන්න පුළුවන්. ඒ එදා එදා පේනවා. ඒ නිසා සත්‍ය අමාරුයි අර වගේ කොහොමද මේක දෙන්නේ කියලා. ඉතින් දේශිම ක්‍රමේ තමයි මේ බજાર එකට ගන්න එක. බજાર එකක් හොයාගන්න එක. මේ කල්යාණ මිත්‍යසෝම තමයි ආසන්න කාරණාව නැත්තම් මේ හොඳම ভাইබ්‍රේෂන් එක දෙන්නේ ඒකෙන් තමයි. ඉතින් ඒක මේ ඒ good vibrations තියෙනවා නම් අසත්‍යමත් පුද්ගලයාට ඉබේම බන නොකියුවට ඒක තේරෙන්න ගන්නවා. මේ මනුෂ්‍ය මේ සැපේ මේ මේ විෂම ලෝකේ සමබරව ඉන්නේ කොහොමද කියන එක නිහඬ බණකින් තේරෙනවා කියලා කියනවා good vibrations එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හොඳ තැනකට ගිහිල්ලා වැටුණාට පස්සේ ප්‍රති ඒක නිසා කියනවා තනියම භාවනා කරනවට වැඩිය group එක භාවනා කරනකොට ඒ group එක හරියට motivated නම් ඉබේම තමයි ඒ mood එක එනවා. හැබැයි හොඳට සතිය වඩා ගත්තොත් කරදර කරන මොහොත සෙනක පිරිසක් අතර කියලා තමන් භාවනා කරන්න ගත්තාම අර පිරිසක් නතු කරගන්න පුළුවන්. ඒ තරම පවර්ෆුල් නම් අසත්‍යමත් පිරිසක් අතර කියනවා භාවනා කරනකොට නතු කරලා ගන්නත් පුළුවන්. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි ආධුනික කරන්නේ කොහොමද කියන එක නෙවෙයි. ආධුනිකයන් තියෙන ක්‍රමයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තමයි සද්ධර්ම ශ්‍රවණය, යොන්සුමංස්කාරය, ඒව තමයි ඉතින් වැඩිම බරපතල දේවල්. හරි එක්ස්පෙන්සිව්. සංස මේ භාවනා කරනකොට දැන් මුලදීම පටන් ගත්තොත් මේ කලබලකාරී වගේ මනසකින් කරලා හිත සෙටල් වෙනකොට අනිත් පැත්තට යනවා මේ ඒ කියන්නේ නිදිමත ගතිය එනවා ඒක බැලන්ස් කරන්නේ කොහොමද? මේ බැලන්ස් කරන එකට වැඩිය මේ දෙක අංක දෙක කියලා තේරුම් ගන්න නැති. ඒක කලබලකාරීකම too much of energy. නින්ද කියලා කියන්නේ lack slack. මේ දෙකට යනකොට මම මේ ඉන්නේ මේ පැත්ත මේ පැත්ත මේ දෙකම කැලෙස් නෙවෙයි. මේක නම් මා රාජා ප්‍රාදත් නෙවෙයි. මේ දෙක වැරද්දකුත් නෙවෙයි. මේ දෙක හොඳට දැනගත්ත පමණින් තමයි වැඩ තේරෙන්නේ. පැන දෙන්න උත්සාහ කරලා වැඩක් නැහැ. බුදුසසුන කියන්නේ අන්ත දෙක දන්නවනම්. අපේ වෙලා තියෙන්නේ අපි ඒකාන්තයකට කැමති අනික කරන්නේ නැහැ. ඉතින් කොහොමද අපිට මනක් අහු වෙන්නේ බැලන්ස් නැහැනේ මයින්ඩ් එක බැලන්ස් නැහැ. එතන තමයි ආගම තියෙන්නේ. ආගම කියනවා මේක හොඳයි මේක නරකයි. ඉතින් ඒකෝට ඉන්නේ නැත් පැරලයිස්. සතියේ එහෙම නැහැ. චොයිස් කස ව්‍යානසයක් තියෙන්නේ මේ නිින්ද. මේ කලබල හිත, මේ කලබල හිත කලබල හිත වශයෙන් දානවා. නිින්ද නිින්ද වශයෙන් දානවා. කලබල හිතලා නිින්ද කියන්නේ සතිය ආරයි. ආයක නින්දේ ඉඳලා කලබල හිතේ ඉන්නේ සතිය හරහානේ ඔර්ලෝසු බත්තා යනවා වගේ කවදාද වයින් නැති වෙච්ච දා හිටින්නේ මැද තමයි. යන යන වෙලාවේ අන්ත දෙක පෙන්නලා දෙන්නේ. හැබැයි ඒක මේක හොඳයි මේ නරකයි කියන්නේ නැතුව. නැත්නම් awareness එකක් තියෙනවා choiceless awareness නැත්නම් evenly suspended attention. evenly suspended attention ඔන්නමයි කලබල හිත. ඒක තමයි දන්නවා ආදීනව දන්නවා. ඔන්න මොකක් කරන්න හදනවද නින්දට වැටෙනවා. ආ ඒකෙත් ආදීනව දන්නවා ඉතින් තව තව එන්න ඇති. මේක නැති කරන දාසින් නෙවෙයි. මේ දෙක මේ ස්වභාව ධර්ම දෙක. අනේ එතකොට තමයි මේ දෙකට විකල්පෙ මඟ අහුවේ. අපේ තියෙන්නේ ආගම වරද්දලා තියෙන්නේ මෙව නරක දේවල් විදිහට පෙන්නන. එතකොට ඒවා. එතකොට ඒව කවදාකවත් මේ කන්ස්ට්‍රක්ටිව් මෙන්ටලි කතාන්න බෑ. සතිය නෑ. එහෙම සතියස් කරන්න බෑ එතකොට. choice එක යන්නේ අනේ කැමති නැති විදිහ. choice එක තමයි චේතනාවාරා වැඩ කරන්නේ. උච්චාරචය. අපි කරන්න තියෙන choice එක පොඩ්ඩක් විතෝ කරලා be aware You are just try to see as things as they are. ඇතිහැටි දකින්න යනවා මිසකම අහවල් දේ දකින්න යනවා කියලා ගිය ගමන් choice එකකට ඉන්නවා. ඒක ඒක හරි අමාරුයි. මොකද අපේ এডুকেෂන් සිස්ටම් එක හරිම පැරලයිස්ඩ්. එක පැත්තයි පෙන්නනවා. අනිත් පැත්ත දකින්න එක වැරදි කියලා ලකුණු කපනවා. ඉතින් අපේ හිත කවදාකවත් දේවල් දිහා සමහිතව බලන්න බෑ. ඒක ඒක අපිට මානව ශිෂ්ටාචාරය තුළ ලබාගත් කැන්සර් එකක් වගේ. දේවල් දිහා සමහිතව බලන්න බෑ. ඒක නිසා කරන්නේ තියෙන get a distance and observe. Involve වෙලා සබ්ජෙක්ට් එක බලන්නේ නැතුව බලන්න පුළුවන් නම් ඒක හරි අමාරුයි. ඒක තමයි සින් සම්මාදිටිය කියන්නේ. ඒක එක පැත්තකින් බලනකොට නිකන් ලක් බයි chance වගේ. Hmm. ඒ කියන්නේ systematically යන්න පුළුවන් එකට නිකන් electric ලක් බයි chance කියලා බලුවොත් හුඟා කරලා ලක් බයි. ඒක හරි ඊස්ටති. ගියාට පස්සේ ඒක හරි. ගියා තමයි. නැත්තම් නෑ තමයි. ඒ හැම එකක්ම නෝට් uh, කරන එක විදිහට නෝට් කරන එක අඩු ගන්න අහලා තියෙනවා. අහලා පොඩි උත්සාහයක් අරගෙන බලන්න. හැබැයි දෙන්නේ නැහැ. අපේ හිතේ තරම කල. ප්‍රභාකරන් දකින්නකොටම තරහයි. ඒක තමයි අඩු ගන්න. මේක අදගෙන තරහ යනවා කියලාවත් තේරෙන්නේ නැවද ගන්න. අපි හිතන ඒ පිනයි පිනයි තමයි විග්‍රහ කරන්නේ. පිනයි පවයි කියන එක විග්‍රහ කරන්නේ හොඳයි නරකයි කියන එක. කියන්නේ හොඳ නරක කල්චර් එකෙන් කල්චර් එකට වෙනස්, ක්ලයිමේට් එකෙන් ක්ලයිමේට් එකට වෙනස්. ඒ පිනයි පවත් ඒ වගේ තමයි. එක එක එක Taman ගෙනාවු අබ්බින්ගෙන් හැටියට norms කියන do's and don'ts. ඒක ඉතින් යුනිවර්සල් නෑ. පින පව දෙක කදාකත් විශ්ව සාධාරණ නෑ. ඒ ඒ ලෝකැලිටි එකට ඇත්තක්. ඒ ඒ ලෝකැලිටි වෙන තැන ගියාම වෙන්නේ ඒ එතන තියෙන හොඳ නරක තේරුම් ගන්න ඕනේ. හොඳ හරි වැරදි තේරුම් ගන්න ඕනේ. මම හිතන්නේ අපිට තියෙන ප්‍රශ්නේ පිනපව දෙක නෙවෙයි කියලා මම. අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. අපිට කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ නරක කරන්න. වෙනවා. ඒක අපි වගේ කියන්නේ පින. නමුත් මගේ ප්‍රශ්නේ එහෙනම් බුදුහාමරගේ පිනේ හොඳින් වඩා හොඳ තෝරන්නේ කොහොමද කියන්නේ. ඒ ඇතින් නම් අපි මොන්ටිසෝරි පන්තිලත් ගිල්ලනවා. අපි හොඳ වෙන්න උත්සාහ කරාට වඩා හොඳ අවස්ථාවල අනන්තවත් අතාරිනවා. අදාදාන අනේ අමාරුවෙන් දිනාගත්තේ නරක අතහැරලා ගත්ත හොඳ ඒක නම් අතාරින්න බෑ කියලා හොඳේ ඉලිලා ඉන්නේ. වඩා හොඳ අඬනවා. අනේ මෙච්චර අවස්ථාවක් කරලා අනේ මට එන්න දීපන් ගියතුලට අනේ මාව බාරගනි කියලා දැන් බෑ පොට්ටක් එන්න මම දැන් හොඳ වෙලා ඉන්නේ. ඒ ඇතින් මොන්ඩිදෝරියක් අපිට ඒ දවසකට හම්බෙන chances බලනකොට මේ මේ වගේ මේකට ආපුවාම අපි කොච්චර ජස්ටිෆයි කරනවද නෑ නෑ අර පරණ පුරුදු කණවැද්දම හොදයි නොපුරුදු දීගෙට වැඩිය කියලා අර කණවැද්දම කකයි ඒකට වෙන කවුරුත් මේ වග වෙන්නේ තමයි වග වෙන්නේ විඳවන්නේ තමයි ඒ නිසා හොඳ නරක දෙක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට පොඩින් වඩා හොඳ හම්බෙච්චාම අපේ අවස්ථා කීයක් දවසකට පන්නනවා ඒ opportunities ඒ ඒ ප්‍රස්තා අනන්ත අප්‍රමාණ වෙනවා අපි හැම වීටෝ එකක්ම පාවිච්චි කරලා හැම නිෂේධ බලයක්ම පාවිච්චි කරලා ඒ වඩා හොඳ ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඒකෙන්ද මම හොඳයි කියලා කොල්ල දෙකක් කරගෙන හොඳ බව පෙන්නට දකිනවා. හැබැයි ඒ හොඳ බව ගන්නේ ආවස්තික වශයෙන් කොච්චර වඩා හොඳ අවස්ථාවල් පාවගෙනද කියලා බැලුවොත් ඒක පේන්නේ බුදුහාමුදුරන්ට තමයි. ඒකයි බුදුහාමුදුර භාගෙට ඉනාලා බලන් ඉන්න කට්ටිය ගියා. අනේ මේම තකතිරු જાතියක් අනේ මේ මොඩ જાතියක් කියලා බලන් ඉන්නවා. මෙච්චර හොඳ ප්‍රස්තාවයේදී ඒව නොකරනද හේතු තියෙනවා. සමාධිය ඇවිල්ලා සමාධිය ඇවිල්ලා ඉඳලා කොයි එකෙත් තියෙනවා. කොයි එකෙත් ඉතින්ද යනකොට ඊට වඩා හොඳ එකක් පෙන්වනවා. බුදුහාමුදුර කියන්නේ වඩා හොඳ එකට යන්න අම්මගෙන් අහන්නත් ඒවා තාත්තගෙන් අහන්නත් ඒවා උඹ ඵලයන්. කඩාගෙන ඵලයන්. ඒක රැඩිකල්මයි ඒක against the grainමයි ගඟ දිග ඉහළටමයි. සෙල්ලක්කාරමයි. ඩයිනමික්මයි. ස්කවුටින්මයි කියන්නේ. අපිට ඕන කරදේ සම්ප්‍රදාන කුල ආගමක් රැකගෙන අර පරණ මේ මේ කොටුලම පෙරවගෙන ඉඳයි ඕනෙලා. ධර්ම කියන්නේ හැම වෙලාවෙම අලුත් ප්‍රස්තාවල් අලුත් අවස්ථාවල් වඩා හොඳ අවස්ථාවල් කොච්චර දෝ ලබාද. සමහත් අපිට අර සෙන්සර් එක නැහැ. හොඳයි වඩා හොඳයි වෙන් කිරීමේ සෙන්සර් එක නැහැ. හොඳ නරක වෙන් කිරීමේ සෙන්සර් එක නම් හොඳට තියෙනවා. හොඳේ වඩා හොඳ වෙන් කිරීමේ සෙන්සර් එක නැහැ. ඒක නිසා එතෙන් සෝරි කියන්න වෙනවා. අදීපවත් ප්‍රයෝජන ගත වෙනවා. දැන් එහෙනම් අපි දවසේ වැඩ පිළිවෙල නිමා කරමු කියලා යෝජනා කරනවා. දැන් බලන්න වෙන තියනවද? දැන් එහෙනම් අපි දවසේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට කටයුතු සිද්ධ වුණා. ඒ නිසා මෙවැනි බරපතල කටයුත්තක් සංවිධානය කිරීමෙන් උදව් කර පෙනීනොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි ආරාධනා කරමු. අපි මේ රැස් කරගත්තා උදාර කුසලයේ ප්‍රධාන භාගයේ සාදු කියලා අනුමෝදන් වීමෙන් සැප සාදා ගනිත්වා කියලා සාදුකාරය කරනවා. ඒ වගේම අපි මත්තට මේ වාගේ කරන්න බලාපොරොත්තු වෙන ශාසනික කටයුතුවලත් මේ වාගේම අපිට අනුග්‍රහ කරත්වා කියලා කර්මාවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ නවීමේ පාර්ලගේ ඥාති මිත්‍රාදී යම් පිරිසක් ඉන්නවනම් නැත්නම් පින් කැමති යම් ඥාති මිත්‍රාදී පිරිසක් ඉන්නවනම් ඒ ශිල් දෙනාටමත් මේ පිණි ඉන්නා තැනක සිට දකින්න ලැබේවා හිත යොතලා නැති යොමලා මේ පිණි පිළිසේ ඉඳලා යම්මාකාරයක සාදු කියලා අනුමෝදන් වෙනවාද ඉන්නා තැනක සිට ඒ විදිහට සාදු කියලා අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා අපි සාදුකාරකව අප අපටත් මේ සින එකසේ හේතු වාසනා වීමෙන් බුද්ධ ආධිත්වයන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේලා වගේ ඒ ලද ජීවිතේ ලද බුද්ධ ශාසනය උපරිම සේවය කරගත්ත ඒ අප්‍රමාදයේ සඳහාම ඒ ශාන්ත සුන්දර නිවන සඳහාම මේ කුසලයත් අපාපටත් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කරා. ඒ අදාසින් අපි ඊතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමේ කටයුතු නිමාව සටහන් කරනවා. ඊතාවතා චරම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා.